براءة من الله ورسوله إلى الذين عاهدتم من المشركين فسيحوا في الأرض أربعة أشهر واعلموا أنكم واعلموا أن أنكم غير معجز الله وأن الله مخزي الكافرين وأذان من الله ورسوله إلى الناس يوم الحج الأكبر يوم الحج الأكبر أن الله بريء من المشركين ورسوله فإن تبتم فهو خير لكم وإن توليتم فاعلموا أنكم غير معجز الله وبشر الذين كفروا بعذاب أليم මේ الله අල්ලාහට شتبنانجن නොබලා ගිවිසුම් ඇතිකරගෙන තිබෙන අයට අල්ලහගෙන්ද ඔහුගේ රසුල්වරයාගෙන්ද වූ එම වගකීමෙන් මුදාහැරෙන ප්‍රකාශයකි. නුබලාට තවත් මාස හතරක් රට තුළ සැරිසරීමට නිදහස ඇත. නමුත් නුබලාට අල්لهගේ අභිමතය පරාජයට පත් කළ නොහැකි බවත්. අල්له ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන් නින්දාවට පත්කරන බවත් දැනගනින්. තවද අල්لهට ආදේශ තබන්නන් සමඟ එළඹ ඇති ගිවිසුම්වල වගකීමෙන් අල්لهද ඔහුගේ රසුල්වරයාද නිදහස්ය යනුවෙන් මේ ශ්‍රේෂ්ඨ හජ් දවසේ සකළ ජනතාව වෙත අල්ලා සහ ඔහුගේ රසූන්වරයා විසින් කරන ලද සුප්‍රසිද්ධ ප්‍රකාශයකි. මේ නිසා නුබලා දැන් පසුතැවිලි වනවා නම් ඒ නුබලාට වඩාත් හොඳය. ඒ නුබලා පැහැර හරිනවා නම් නුබලාට අල්ලාගේ අභිමතය පැරදවිය නොහැකි බව හොඳින් දැනගනිව්. තවද නබි මුහම්මද ප්‍රතික්ෂේප කරන අයට වේදනීය තඩුවම ගැන සුභාරංචිය දෙව්. ඉල්ලල්ලදීන ආහත්තුම් මිනල් මුශ්රිකීන සුම්මලම් යන්කුසූකුම් ශයිආ ثم لم ينقصوكم شيئا ولم يظاهروا عليكم أحدا فأتموا إليهم فأتموا إليهم عهدهم إلى مدتهم إن الله يحب المتقين فإذا انسلخ الأشهر الحرم فاقتلوا المشركين فاقتلوا المشركين حيث وجدتموهم وخذوهم وخذوهم واحصروهم واقعدوا لهم كل مرصد فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فخلوا سبيلهم ۖ ඉන්න අල්ලාහ ගෆූරුර් රහීම් ආදේශ තබන්නන්ගේ නුඹලා ගිවිසුම් ඇති කරගත් පසුව ඔවුන් නුඹලාට එය සුළුවෙන් වුවත් කඩ කර නොමැති හා නුඹලාට විරුද්ධව කිසිවකුටත් උපකාර කර නැති අය හැර ඔවුන්ට નિયમિત කාලයතෙක් ඔවුන්ගේ ගිවිසුම නුඹලා ඉටු කරව. සැබවින්ම අල්ලා දැහැමි ජනයා ප්‍රිය කරයි. සටන් කිරීම තහනම් මාස අවසන් වූවාට පසු නුඹලා ඔවුන් දුටු තැන ඔවුන් මරාදමව්. තවද ඔවුන් අත් අඩංගුවට ගනිව්. ඔවුන් වටලව්. තවද ඔවුන් සැඟවී සිටින සෑම තැනකින්ම ඔවුන් හසුකර ගැනීමට රැකසිටිව්. නමුත් ඔවුන් පසුතැවිඩිවී සලාත් ඉටුකර සකාත් ගෙවනවා නම් ඔවුනට ඔවුන්ගේ මාර්ගයෙහි ඉඩහරිව්. සැබවින්ම අල්ලා ක්ෂමාශීනී සහ අසමසම කරුණාන්විතය. وإن أحد من المشركين استجارك فأجره حتى يسمع كلام الله ثم أبلغه مأمنه ذلك بأنهم قوم لا يعلمون كيف يكون للمشركين عهد عند الله وعند رسوله إلا الذين عاهدتم إلا الذين عاهدتم عند المسجد الحرام فما استقاموا لكم فاستقيموا لهم ۖ ඉන්න අල්ලාහ යුහිබ්බුල් මුත්තකීන් අල්ලාහට ආදේශ තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පතනවා නම් ඔහු අල්ලාහගේ වචනයට සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව සලසා දෙව්. ඉන්පසුව ඔහුගේ ආරක්ෂක ස්ථානයේ වෙත ඔහුව ගෙනයව. මන්දයත් ඔවුන් සැබවින්ම සත්‍යය නොදන්නා ජනයින් වන නිසාය. ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් නුඹලා මස්්චිදුල් හරාම්හිදී කිවිසුම් ඇතිකරගත් අයට හැර අල්لهගෙන් හා ඔහුගේ රසුල්වරයාගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේද එනිසා ඔවුන් නුබලා සමග නිවැරදිව ක්‍රියා කරන තාක්කල් නුබලාද ඔවුන් සමග නිවැරදිව ක්‍රියා කළ යුතුය සැබවින්ම අල්له දැහැමි ජනයා ප්‍රිය කරයි كيف وإن يظهروا عليكم لا يرقبوا فيكم إلا ولا ذمة يرضونكم بأفواههم وتأبى قلوبهم وأكثرهم فاسقون اشتروا بآيات الله ثمنا قليلا فصدوا عن سبيله إنهم ساء ما كانوا يعملون لا يرقبون في مؤمن إلا ولا ذمة وأولئك هم المعتدون فإن تابوا وأقاموا الصلاة وآتوا الزكاة فإخوانكم في الدين ونفصل الآيات لقوم يعلمون නමුත් සෙසු ආදේශ තබන්නන් සමඟ ගිවිසුමක් ඇතිකරගන්නේ කෙසේද. ඔවුන් නුබලාට ඉහලින් ජයග්‍රාහි වන්නේ නම් ඔවුහු කිසි විටක නුබලා සමඟ නෑකම හෝ ගිවිසුම නොසලකති. ඔවුන්ගේ සිත් විරුද්ධ වුවද ඔවුන්ගේ මුවමගින් නුඹලා සතුටු කිරීමට ඔවුහු තැත් කරති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අපරාධකාරයෝය. ඔවුහු අල්ලාගේ වදන් සුළු මිලකට වික්නුවෝය. තවද අනෙකුත් අය ඔහුගේ මාර්ගයෙන් වැලක් වූෝය. සැබවින්ම ඔවුන් කරමින් සිටිදෑ ඉතා දුෘෂ්ටය. විශ්වාසවන්තයකු කෙරෙහි නෑ සම්බධතා හා ගිවිසුමෙහි කිසිදු වගකීමක් ඔවුහු නොසලකති. සීමාව ඉක්මවා යන්නෝ ඔවුහුමය. එසේ වුවත් ඔවුන් පසු තැවිලිවී සලාත් ඉටුකරဇකාත් ගෙවනවා නම් ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. මෙසේ වටහා ගන්නා ජනයාට අපගේ වදන් අපි විස්තර කරන්නෙමු. وَإِنَّكَثُوا أَيْمَانَهُمْ مِنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ وطعنوا في دينكم فقاتلوا أئمة الكفر إنهم لا أيمان لهم إنهم لا أيمان لهم لعلهم ينتهون ألا تقاتلون قوما نكثوا أيمانهم وهموا بإخراج الرسول وهموا بإخراج الرسول وهم بدؤوكم أول مرة أتخشونهم ؟ فالله أحق أن تخشوه إن كنتم مؤمنين قاتلوهم يعذبهم الله بأيديكم ويخزهم ويخزهم وينصركم عليهم ويشف صدور قوم مؤمنين ويذهب غيظ قلوبهم ويتوب الله على من يشاء والله عليم حكيم ඔවුන්ගේ ගිවිසුමින් පසුව ඔවුන් ඔවුන්ගේම තිවුරුම කඩකර නොබලාගේ දහමට නින්දා කරනවා නම් ප්‍රතික්ෂේප කරන්නන්ගේ නායකයන් සමඟ සටන් කරව. එමගින් ඔවුන් එයින් වැලක්විය හැකිය. සැබවින්ම ඔවුනට දියවරුම් ගැන කිසිදු සැලකිල්ලක් නොමැත. තම ගිවිසුම කඩ කලාවුත් රසූල්වරයා පිටුහල් කිරීමට උත්සාහ කලාවුත්. මුලින්ම ප්‍රහාරය ආරම්භ කලාවුත් ජනයාට විරුද්ධව නුබලා සටන් නොකරන්නෙහිද. නුබලා ඔවුන්ට බියවන්නෙහිද. නුබලා සැබෑ විශ්වාසවන්තයි නම් නිරනුමානව නොබලා බියවිය යුත්තේ අල්لهටමය. නුබලා ඔවුන් සමඟ සටන් කරව. අල්له නුඹලාගේ දෑතින් ඔවුනට දඩුවම් කරන්නේය. තවද ඔවුන් නින්දාවට පත් කරන්නේය. ඔවුනට විරුද්ධව නුඹලාට උදව් කරන්නේය. තවද විශ්වාස තබන ජනතාවගේ සිත් සනසන්නේය. එසේම ඔහු ඔවුන්ගේ සිත්වල පවතින කෝපය තුරන් කරනු ඇත. අල්له අභිමත වූ අයගේ පාප ක්‍රියාවන්වලට සමාකරනු ඇත. අල්ලා සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. أم حسبتم أن تتركوا ولما يعلم الله الذين جاهدوا منكم ولم يتخذوا من دون الله ولا رسوله ولا المؤمنين وليجة والله خبير بما تعملون උඹලා තුරින් අල්ලාහගේ මාර්ගයේ ඊතා මැනවින් වෑයම් කළායත් අල්ලාහ්වද ඔහුගේ රසූල්වරයාවද මුමින්වරුන්වද හැර අන් කෙනෙකු තමාගේ සමීප හිතමිතුරන් කර නොගත් අය කවුරුදැයි අල්ලාහ් තීරණය කරනතෙක් ඔහු නුඹලා පරීක්ෂණය කිරීමකින් තොරව අත්හැර දමාවියයි නුඹලා සිතනවාද නුඹලා කරන දේ පිළිබඳව අල්ලාහ් ඊතා මැනවින් දනී ما كان للمشركين أن يعمروا مساجد الله شاهدين على أنفسهم بالكفر أولئك حبطت أعمالهم وفي النار هم خالدون إنما يعمر مساجد الله من آمن بالله واليوم الآخر وأقام الصلاة وآتى الزكاة وأقام الصلاة وآتى الزكاة ولم يخش إلا الله فعسى أولئك فعسى أولئك أن يكونوا من المهتدين ප්‍රතික්ෂේපවාදයට තමන් විසින්ම සාක්ෂි දරද්දී ඔවුනට අල්ලාගේ මස්චිදයන් එනම් දේවස්ථාන පරිපාලනය කිරීමට ආදේශ තබන්නන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සියලු කටයුතු අපතේ ගියාවේ. තවද ඔවුහු සදාකාලයෙහිම අපාගින්නෙහි වෙසිති. අල්ලාගේ දේවස්ථානවල භාරකරුවන් සහ පරිපාලකයින් වීමට සුදුසෝවන්නේ අල්له සහ අවසානදිනය ගැන විශ්වාසය තබා සලාතේටු කර සකාත්ගෙවා අල්ලාට හැර වෙනත් කිසිවකුට බිය බැතිමත් නොවන අය පමණක් වෙති. ඔවුන් යහමගගිය වූුවන්ගෙන් විය හැකිය. أجعلتم سقاية الحاج وعمارة المسجد الحرام كمن آمن بالله واليوم الآخر كمن آمن بالله واليوم الآخر وجاهد في سبيل الله لا يستوون عند الله والله لا يهدي القوم الظالمين الذين آمنوا وهاجروا وجاهدوا في سبيل الله بأموالهم وأنفسهم أعظم درجة أعظم درجة عند الله وأولئك هم الفائزون يبشرهم ربهم برحمة منه ورضوان وجنات وجنات لهم فيها نعيم مقيم خالدين فيها أبداً إن الله عنده أجر عظيم හුදෙක්ම මක්කාවෙහි හජ්වන්දනාගාමීන්ට ජලය සැපීම හා මස්්චිදුල් හරාමී භාරකාරත්වය ලබා සිටීම ආදී කටයුතුවල යෙදෙන්නෙකු අල්ලා සහ අවසාන දිනය කෙරේ විශ්වාසය තබා අල්ලාගේ මාර්ගයේ උපරිම වශයෙන් වෙහෙසව කටයුතු කළ අයට සමාන වන්නේ දැයි නුබලා සිතන්නෙහිද. ඔවුහු අල්له ඉදිරියේ සමාන නොවෙති අපරාධ කරන ජනයාට අල්له යහමග නොපෙන්වායි. විශ්වාසය තබා දේශ තරණය කර අල්لهගේ මාර්ගයේ ඔවුන්ගේ ධනයෙන්ද ඔවුන්ගේ දිවියෙන්ද උපරිම වශයෙන් කැපවීම් කළාය අල්له ඉදිරියේ තරාතිරමින් ඉතා උසස්ය සැබෑ ජයග්‍රාහකයෝද මෝහුමය ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාළුභාවයද සතුටද එහි ඔවුනට සදාකාලික භාග්‍ය ඇති ස්වරග උයන්ද පිළිබඳව ඔවුනට සුභාරංචි ලබාදෙව් ඔවුහු එහි සදාකාලිකවම වාසය කරති සැබවින්ම අල්له වෙත මහත් වූ තිලි නැත يا أيها الذين آمنوا لا تتخذوا آباءكم وإخوانكم وإخوانكم وإخوانكم أولياء إن استحبوا الكفر على الإيمان ومن يتولهم منكم فأولئك هم الظالمون قل إن كان آباؤكم وأبناؤكم وإخوانكم وإخوانكم وإخوانكم وأزواجكم وعشيرتكم وأموال اقترفتموها وأموال اقترفتموها وتجارة تخشون كسادها ومساكن ترضونها ومساكن ترضونها أحب إليكم من الله ورسوله وجهاد في سبيله وجهاد في سبيله فتربصوا حتى يأتي الله بأمره والله لا يهدي القوم الفاسقين විශ්වාසවන්තයිනි නුබලාගේ පියවරුන් සහ සහෝදරයින් විශ්වාසයට වඩා කුෆුර්භාවය ප්‍රිය කරන්නේ නම් ඔවුන් නුබලාගේ ආරක්ෂකයින් ලෙස නොසලකව්. නුබලා අතුරින් කිසිවෙකු ඔවුන් ආරක්ෂකයන්සේ සලකනවා නම් ඔවුහුමය අපරාධකරුවෝ වන්නේ. නුබලාගේ පියවරුන් නුබලාගේ පුත්‍රයින් නුබලාගේ සහෝදරයින් නුබලාගේ භාර්යාවන් නුබලාගේ නෑදෑ හිතවතුන් සහ නුබලා ඉපැයූ ධනයත් එය පිරිහේවියයි නුබලා බියවන වෙළදාමත් නුබලා ප්‍රමෝදයට පත්කරන නිවෙස් යන මේ සියලු දේවල් අල්لهටත් ඕගේ රසුල්වරයාටත් ඕගේ මාර්ගයේ සටන් කිරීමටත් වඩා බෙහිවින් නුබලාට ප්‍රිය කරන්නේ නම් අල්له ඔහුගේ විනිශ්චය නුබලා වෙතට ගෙනනතෙක් බලා සිටිනු යැයිද අල්ලා දුෘෂ්ටජනයා යහමගට යොමු නොකරන්නේ යැයිද නබි මුහම්මත් කියව. لقد نصركم الله في مواطن كثيرة ويوم حنين إذ أعجبتكم كثرتكم فلم تغن عنكم شيئا فلم تغن عنكم شيئا وضاقت عليكم الأرض بما رحبت ثم وليتم مدبرين ثم أنزل الله سكينته على رسوله وعلى المؤمنين وأنزل جنوداً وأنزل جنودا لم تروها وعذب الذين كفروا وذلك جزاء الكافرين ثم يتوب الله من بعد ذلك على من يشاء والله غفور رحيم මීට පෙර නියත වශයෙන්ම අල්له නුබලාට බොහෝ රණබිම්හි උදව් කරතිබේ. මෑතදී නුබලා ඔහුගේ උදව්වල මහිමයට ශාක්ෂි දැරුහ. හුනෙයින් සටන සිදු වූදින නුබලාගේ සංඛ්‍යා බහුතරය නුබලාට උදාරකම් ඇති කළේය. නමුත් එයින් නුබලාට කිසිදු පලක් අත්නොවීය. මහපොලව විශාල වුවද නුබලාට එය බෙහෙවින් පටුවිය. පසුව නුබලා පිටුපා පසුබට වූහ. එවිට අල්له ඔහුගේ සකිනත්. නිසල සංසුන්භාවය තම රසුල්වරයා සහ මුක්මින්වරුන් වෙත පහල කළේය. නුඹලා නොදුටු සේනාවක්ද නුඹලාගේ ආධාරයට පහල කළේය. තවද ප්‍රතික්ෂේප කළවුනට දඩුවම් ලබාදුන්නේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ පලවිපාකය එයාකාරවේ. ප්‍රතික්ෂේපකයින්ට දඩුවම්දීමෙන් පසුව ඔවුන්ගෙන් කවරෙකු හෝ තම ක්‍රියාවලට පසුතැවිලි වූයේ නම් තමා අභිමත වූුවන් හට අල්ලා සමාව දෙන්නේය. අල්ලා ක්ෂමාසීලීද අසමසම කරුණාන්විතද වේ. يا أيها الذين آمنوا إنما المشركون نجس فلا يقربوا المسجد الحرام فلا يقربوا المسجد الحرام بعد عامهم هذا وإن خفتم عيلة فسوف يغنيكم الله من فضله إن شاء إن الله عليم حكيم قاتلوا الذين لا يؤمنون بالله ولا باليوم الآخر ولا يحرمون ولا يحرمون ما حرم الله ورسوله ولا يدينون دين الحق ولا يدينون دين الحق من الذين أوتوا الكتاب حتى يعطوا الجزية حتى يعطوا الجزية عن يد وهم صاغرون විශ්වාසවන්තයිනි. සැබවින්ම මුශ්‍රික්වරුන් එනම් ආදේශ තබන්නන් අපවිත්‍රය. ඒ නිසා ඔවුන්ගේ මෙම වසරින් පසු ඔවුන් මස්්චිදුල් හරම් එනම් ශුද්ධ වූ දේවස්ථානය වෙත ලං නොවිය යුතුයි. නුබලා දිලිඳුකමට බියවන්නේ නම් අල්ලා ඔහුගේ දායාදෙන් නුබලා ධනවත් කරවයි. ඔහු අභිමතවී නම් නියත වශයෙන්ම අල්ලා සර්වඥානීය සර්ව ප්‍රාඥය. දහම්ලත් අය අතුරින් අල්له ගැනද අවසාන දිනය ගැනද විශ්වාස නොකරන්නා වූද අල්له සහ ඔහුගේ ධර්මදූතයා තහනම් කළ දෑ තහනම් නොකරන්නා වූද නිවැරදි ධර්මය අනුගමනය නොකරන්නා වූද අය ඔවුන් යටහත්වී තම අත්වලින්ම ජිසිය එනම් බදු දෙනතුරු ඔවුන් සමඟ සටන් කරව. وقالت اليهود عزير ابن الله وقالت النصارى المسيح ابن الله ذلك قولهم بأفواههم يضاهئون قول الذين كفروا من قبل قاتلهم الله أنا يؤفكون اتخذوا أحبارهم ورهبانهم أربابا من دون الله والمسيح ابن مريم وما أمروا إلا ليعبدوا إلها واحدا لا إله إلا هو سبحانه عما يشركون يريدون أن يطفئوا نور الله بأفواههم ويأبى الله ويأبى الله إلا أن يتم نوره ولو كره الكافرون යුදෙව්වෝ උසෙයිර් එනම් ඉස්රා අල්ලාහගේ පුත්‍රයායයි කියති. තවද ක්‍රිස්තියානිවරු අල් මසීහ් අල්ලාහගේ පුත්‍රයායයි කියති. මේවා පෙරසිටි ප්‍රතික්ෂේපකයින්ගේ අඩිපාරේ ගමන් කරන ඔවුන්තම මුවින් දොඩන පදනමක් නැති දේවල්ය. අල්له ඔවුනට ශාප කරත්වා ඔවුහු කෙසේ නම් සත්‍යයට පිටු පෑවෙහිද. ඔවුහු අල්ලා හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ් එනම් දෙවිවරුන් බවට පත්කරගෙන සිටිති. තවද මරියම්ගේ පුත් මසිහිද රබ්බවට පත්කරගෙන සිටිති. එහෙත් ඔවුනට අනකරන ලද්දේ වෙනත් කිසිවෙකුට නොව එකම දෙවියෙකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු ඉඳුරා පිවිතුරුය. අල්لهගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවාදමන්නට ඔවුහු අදහස් කරති. අල්له ඒට ඉඩ නොදෙයි. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද ඔහු තම ආලෝකය පරිපූර්ණ නොකර නොසිටින්නේය. هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره ليظهره على الدين كله ولو كره المشركون يا أيها الذين آمنوا إن كثيرا من الأحبار والرهبان ليأكلون أموال الناس ليأكلون أموال الناس بالباطل ويصدون عن سبيل الله والذين يكنزون الذهب والفضة ولا ينفقونها في سبيل الله فبشرهم بعذاب أليم ආදේශ තබන්නන් බෙහෙවින් එරෙහි වුවද සෙසු සෑම මාර්ගයක්ම අභිබවා යෑම පිණිස යහමග සහ සත්‍ය මාර්ගය සමග ඔහුගේ රසුල්වරයා එව්වේ ඔහුය. විශ්වාසවන්තයිනි දහම්ලත් ජනයාගෙන් උගත් විශාරදයින් සහ පූජකවරුන් අතුරින් බහුත්තරයක් මිනිසුන්ගේ ධනය වැරදි ක්‍රමවලින් කෑදර ලෙස ගිලගනිති. තවද අල්ලාගේ මාර්ගයෙන් ඔවුන් වලක්වති. රන් රිදිී ගොඩගසාගෙන අල්ලාගේ මාර්ගයේ ඒවා විය හියදම් නොකරන අයට අත්වන වේදනාසාගත පීඩාව සම්බන්ධයෙන් සුභාරංචිය දෙව්. يوم يحمى عليها في نار جهنم فتكوى بها جباههم وجنوبهم وظهورهم هذا ما كنزتم لأنفسكم فذوقوا ما كنتم تكنزون إن عدة الشهور عند الله اثنا عشر شهرا في كتاب الله في كتاب الله يوم خلق السماوات والأرض منها أربعة حرم ذلك الدين القيم فلا تظلموا فيهن أنفسكم وقاتلوا المشركين وقاتلوا المشركين كافة كما يقاتلونكم كافة واعلموا أن الله مع المتقين إنما النسيء زيادة في الكفر يضل به الذين كفروا يحلونه عاما ويحرمونه ويحرمونه عاما ليواطئوا عدة ما حرم الله فيحلوا ما حرم الله زين لهم سوء أعمالهم والله لا يهدي القوم الكافرين අපා ගින්නෙහි ඒවා රත් කරනු ලබන දිනේ මේවා නුඹලා නුඹලාටම රැස් කරගත් දේවල්ය. දැන් ඉතින් නුඹලා රැස් කරගත් දේ රස විඳිනුයි කියමින් ඔවුන්ගේ නලල්ද ඔවුන්ගේ ඇලපත්ද ඔවුන්ගේ පිටවල්ද ඒවායින් හංවඩු ගසනු ලැබේ. සැබවින්ම අහස්ද මහපොළවද නිර්මාණය කළ දිනය පටන් අල්ලාගේ සැලසුමෙහි මාස ගණන දොළොස් මාසයකි. එයින් මාස සතරක් යුද්ධ කිරීමට තහනම් පූජනීය මාසවේ. මෙයයි නියමදීන් එනම් ජීවන මාර්ගය වන්නේ. එනිසා ඒවායේ නුබලා නුබලාට අපරාධ නොකරන. තවද ඔවුන් නුබලා සියල්ලන් සමඟ සටන් කරන්නාක් මෙෙන් නුබලා ආදේශ තබන්නන් සියල්ලන් සමඟ සටන් කරව. තවද නියත වශයෙන්ම අල්ලා බිය බැතියන් සමගයැයි නුබලා දෙනගනින්. සැබවින්ම අන් නසී වූ එනම් පූජනීය මාස කල් දැමීම. කුෆුර් ප්‍රතික්ෂේප භාවයේ වර්ධනයකි. එමගින් ප්‍රතික්ෂේප කරන්නන් නොමගට යොමු කරනු ලැබේ. අල්له යුද්ධ කිරීමට තහනම් කලා වූ මාසවල ගණන හිලව් කරනු පිණිස එක් අවුරුද්දක කිසියම් මාසයක් යුද්ධ කිරීමට ඔවුන් අනුමත කරගන්නා අතර තවත් අවුරුද්දක එම මාසයම යුද්ධ කිරීමට තහනම් කරගනිති. එබැවින් ඔවුන් අල්ලා තහනම් කලා වූ මාස අනුමත කරගනිති. ඔවුන්ගේ නරක ක්‍රියාවන් ඕවුනට අලංකෘත කරන ලදී. ප්‍රතික්ෂේප කරන ජනතාව අල්ලා යහමගට යොමු නොකරවයි. يا أيها الذين آمنوا ما لكم إذا قيل لكم انفروا في سبيل الله اثاقلتم إلى الأرض أرضيتم بالحياة الدنيا من الآخرة فما متاع الحياة الدنيا في الآخرة إلا قليل إلا تنفروا يعذبكم عذابا أليما ويستبدل قوما غيركم ولا تضروه شيئا والله على كل شيء قدير إلا تنصروه فقد نصره الله إذ أخرجه الذين كفروا ثاني اثنين ثاني اثنين إذ هما في الغار إذ يقول لصاحبه لا تحزن إن الله معنا فأنزل الله سكينته عليه وأيده بجنود لم تروها وأيده بجنود لم تروها وجعل كلمة الذين كفروا السفلى وكلمة الله هي العليا والله عزيز حكيم විශ්වාසවන්තයනි අල්لهගේ මාර්ගයෙහි ඉදිරියට ගමන් කරන ලෙස නුඹලාට පවසනු ලැබූ විට නුඹලා මහපොළව බදාගත්තේ මන්ද පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය නොබලා ප්‍රිය කරන්නේද. එසේනම් මෙලොව ජීවිතයේ සියලු සැපසම්පත් පරලොවෙහි සැපසම්පත් සමඟ සසඳන විට ඉතා අල්පයක් හැරනැත. නුබලා ඉදිරියට ගමන් නොකරනවා නම් අල්له නුබලාට වේදනීය දඩුවමෙන් දඩුවමක් දෙයි. තවද නුබලා නොවන වෙනත් ජනයින් නුබලා වෙනුවට පත් කරයි. එවිට නුබලාට ඔහුට කිසිදු හානියක් කළ නොහැකිය. අල්ලා සියලු දේ මත බලසම්පන්නය. නුඹලා රසූල්වරයාට උදව් නොකළේ නම් එයින් කිසිදු දෝෂයක් නැත. ප්‍රතික්ෂේප කරන්නන් ඔහු මක්කාවෙන් පිටමං කළ විට අල්ලා ඔහුට උදව් කළේය. එම දෙදෙනා ගුහාවෙහි සිටින විට තම සහායකයාට දුක්නොවව්. නියත වශයෙන්ම අල්ලා අප සමගමයයි කිවේය. එවිට අල්له තමාගෙන් වූ සකීනත් නම් නිසල සම්සුන්භාවය ඔහු මත පහල කළේය. තවද නුඹලාගේ නෙත්වලින් නොදුටු සේනාවන් මගින් අල්ලා ඔහු ශක්තිමත් කළේය. තවද ප්‍රතික්ෂේප කරන්නන්ගේ වචනය නිගාවට පත් කළේය. අල්لهගේ වචනමය ඉතා උත්කෘෂ්ට වන්නේ. අල්له සර්ව බලධාරිය සර්ව ප්‍රඥාවන්තය. انفروا خفافا وثقالا وجاهدوا بأموالكم وأنفسكم في سبيل الله ذلكم خير لكم إن كنتم تعلمون لو كان عرضا قريبا وسفرا قاصدا لاتبعوك ولكن بعدت عليهم الشقة وسيحلفون بالله لو استطعنا لخرجنا معكم يهلكون أنفسهم والله يعلم إنهم لكاذبون නුබලා සැහැල්ලු වුවත් බර වුවත් ඉදිරියට ගමන් කරව. තවද නුබලාගේ ධනයෙන්ද නුබලාගේ දිවියෙන්ද අල්ලාගේ මාර්ගයේ සටන් කරව. නුබලා ඒ පිළිබඳව දන්නෙහිනම් ඒ නුබලාට ඉතා යහපච්චය. නබි මුහම්මත් ක්ෂණික ලාභයක් හා පහසු ගමනක් වූයේ නම් ඒ කාන්තයින්ම ඔවුහු නුබ අනුගමනය කරති. නමුත් මෙම ගමන ඔවුනට දුෂ්කරවිය. එසේ තිබියදීත් අපට පුළුවන් වුවහොත් සැබවින්ම අප නොබලා සමක පිටත්වන්නට තිබුණියයි ඔවුහු අල්لهමත දිවරති. ඔවුහු තමන්වම නසාගත්තෝය. ඔවුන් සැබවින්ම බොරුකාරයන් බව අල්له දන්නේය. عفالله عنك لم أذنت لهم حتى يتبين لك الذين صدقوا وتعلم الكاذبين لا يستأذنك الذين يؤمنون بالله واليوم الآخر أن يجاهدوا بأموالهم وأنفسهم والله عليم بالمتقين إنما يستأذنك الذين لا يؤمنون بالله واليوم الآخر وارتابت قلوبهم فهم في ريبهم يترددون ولو أرادوا الخروج لأعدوا له عدة ولكن كره الله بعاثهم ۖ ولكن كره الله بعاثهم فثبطهم وقيل اقعدوا مع القاعدين لو خرجوا فيكم ما زادوكم إلا خبالا ولأوضعوا خلالكم ولأوضعوا خلالكم يبغونكم الفتنة وفيكم سماعون لهم والله عليم بالظالمين නබි මුහම්මද් අල්له නොබට සමාව දෙත්වා ඇත්තකි අය ප්‍රත්‍යක්ෂ වී බොරුකාරයින් නොබට පැහැදිලිවීමට පෙර නොබ ඔවුනට යුද්ධයට සහභාගී නොවීම සඳහා අනුම්මතිය දුන්නේ ඇයි අල්ලා සහ අවසන්දිනය ගැන විශ්වාස කරන්නෝ තම වස්තුවෙන් හා තම දිවියෙන් අල්ලාගේ මාර්ගය සඳහා සටන් කිරීමෙන් නිදහස් කරන ලෙස නොමගින් අවසර නොපතති. සැබවින්ම අල්لهට බියබැතිමත් වන්නන් ගැන අල්له මැනවින්දනී. සැබවින්ම අල්لهගේ මාර්ගයෙහි යුද්ධ නොකිරීමට නොමගේ අනුමැතිය පතන්නේ අල්ලා සහ අවසන්දිනය ගැන විශ්වාස නොකරන්නා වූද තම සිත්හි සැකය පවතින්නා වූද අයයි. ඔවුහු තම සැකයෙහි පැකිලෙන්නෝ වෙති. ඔවුන් පිටවීමට අදහස් කළේ නම් සැබවින්ම ඔවුන් ඒ සඳහා කිසියම් සූදානම්වීමක් කරන්නට තිබුණි. නමුත් ඔවුන්ගේ නැගිටීම එනම් ඉදිරියට යාම ගැන අල්له අකමැති වූයේය. එනිසා ඔවුන්ව අල්له රඳවා තැබුවේය. නැවතී සිටින්නවුන් සමග නුබලාද නැවතී සිටිනුයි ඔවුනට පවසනු ලැබුණි. ඔවුන් නුබලා සමඟ පිටත් වූයේ නම් ඔවුන් නුබලාට පීඩාවට වඩා වැඩි දෙයක් කරන්නේ නැත. ආරවුල් ඇතිකිරීමේ අදහසින් ඔවුන් නුබලාතර අසමගියද ඇතිකරවති. තවද නුබලාතර ඕනට ඉතා මැනවින් සවන් දෙෙන අය තවමත් සිටිති. අල්له වැරදි කරන්න ඔවුන් ගැන ඉතා හොඳින් දන්නේය. لقد ابتغوا الفتنة من قبل وقلبوا لك الأمور حتى جاء الحق وظهر أمر الله وهم كارهون ومنهم من يقول ذلي لي ولا تفتني ألا في الفتنة سقطوا وإن جهنم لمحيطة بالكافرين إن تصبك حسنة تسؤهم وإن تصبك مصيبة يقولوا قد أخذنا أمرنا قد أخذنا أمرنا من قبل ويتولوا وهم فرحون قل لن يصيبنا إلا ما كتب الله لنا هو مولانا وعلى الله فليتوكل المؤمنون මීට පෙරද ඔවුහු ආරවුල් ඇතිකිරීමට තැත් කළහ තවද ඔවුහු වරින්වර නුඹට කරුණු විකෘති කර දැක් වූහ. ඔවුන් අකමැති වුවද සත්‍යය පැමිණියය. තවද අල්ලාගේ අරමුණද ප්‍රත්‍යක්ෂ විය. මට යුද්ධයට සහභාගි නොවී රැඳී සිටීමට අවසර දෙන්න. මා අවුල් නොකරන්නැයි කියන්නෙක් ඔවුන් අතර සිටි. මෙවැන්නෝ දැනටමත් ආරවුල්වලට වැටී සිටිති. සැබවින්ම නිරය ප්‍රතික්ෂේප කරන්නන් වටකරන්නක් බව දැනගනිවු. නුබට යහපතක් සිදුවහොත් ඒ ඔවුන්ව ශෝකයට පත් කරයි. නුබට විපතක් සිදුවහොත් අප අපගේ කටයුතු හරියට කරගෙන යන්නට පෙරසිටම පියවරගත්තෙමුයි කියමින් ඔවුහු සතුටින් පිටුපායති. අල්له අපට නියම කර තිබෙන දෑහැර අපට කිසිවක් සිදු නොවෙයි. ඔහු අල්له අපගේ භාරකරුවෙයි. විශ්වාසවන්තයින් අල්له වෙතම සියලු කටයුතු භාර කළ යුතුවේ යැයි නබි මුහම්මත් පවසව්. قل هل تربصون بنا إلا إحدى الحسنيين ونحن نتربص بكم أن يصيبكم الله بعذاب من عنده أو بأيدينا ۖ فتربصوا إنا معكم متربصون قل أنفقوا طوعا أو كرها لن يتقبل منكم إنكم كنتم قوما فاسقين وما منعهم أن تقبل منهم نفقاتهم إلا أنهم كفروا بالله إلا أنهم كفروا بالله وبرسوله ولا يأتون الصلاة إلا وهم كسالى ولا يأتون الصلاة إلا وهم كسالى ولا ينفقون إلا وهم كارهون හොඳම දේවල් දෙකෙන් එකක් හැර අන් කිසිවක් අපට ලැබිය හැකියයි නුබලා බලාපොරොත්තු වන්නේහිද ඔහුගේ සන්නිධානයෙන් හෝ අපගේ අතින් අල්له නොබලාට දඩුවමක් සිදු කරතැයි අපිද බලාපොරොත්තුවෙමු එහෙයින් නුබලා බලාපොරොත්තුවාව සැබැවින්ම අපිද නුබලා සමඟ බලාපොරොත්තු වන්නෝ වෙමුයි නබි මුහම්මත් පවසව. නුබලා නුබලාගේ ධනය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වියදම් කරව. නමුත් නුබලාගෙන් එය භාරගනු නොලබන්නේමය. සැබවින්ම නුබලා දුෂ්ට ජනතාවක්ව සිටිතැයි නබි මුහම්මත් පවසව. අල්له හා ඔහුගේ රසූල්වරයා ගැන ඔවුන් ප්‍රතික්ෂේප කිරීමද. ඔවුන් අලසකමින් මිස සලාත් ඉටුකිරීමට නොපැමිණීමද. තවද ඔවුන් අකමැත්තෙන් මිස අල්ලාගේ මාර්ගයේ වියදම් කිරීමද මිස ඔවුන්ගේ අයමුදල් ඔවුන්ගින් පිළිගැනීමට බාධා නොකළේය. فلا تعجبك أموالهم ولا أولادهم إنما يريد الله ليعذبهم بها في الحياة الدنيا وتزهق أنفسهم ۖ وتزهق أنفسهم وتزهق أنفسهم وهم كافرون ويحلفون بالله إنهم لمنكم وما هم منكم ولكنهم قوم يفرقون لو يجدون ملجأ أو مغارات أو مدخلا لولوا إليه وهم يجمحون ومنهم من يلمزك في الصدقات فإن أعطوا منها رضوا وإن لم يعطوا منها إذا هم يسخطون ولو أنهم رضوا ما آتاهم الله ورسوله وقالوا حسبنا الله وقالوا حسبنا الله سيؤتينا الله من فضله ورسوله سيؤتينا الله من فضله ورسوله إنا إلى الله راغبون එනිසා ඔවුන්ගේ වස්තුන්ද නැතහොත් ඔවුන්ගේ දරුවන්ද නුඹව මවිතයට පත්නොකරත්වා සැබවින්ම ලෞකික ජීවිතයේදී එමගින් ඔවුනට දඩුවම් කිරීමත් ප්‍රතික්ෂේප තත්වයෙන් ඔවුන්ගේ දිවිතොරවීමච්ච අල්له අදහස් කරන්නේ. සැබවින්ම ඔවුහු නුබලා අතුරින් වූ අයයයි අල්ලාගේ නාමීන් දිවරති. නමුත් ඔවුහු නුබලාගෙන් වූ අය නොවෙති. එනමුත් ඔවුහු නුබලාට බියගුළු ජනතාවකි. සරණ දෙන ස්ථානයක් හෝ ගුහාාවක් හෝ සැඟවීමට හැකි ස්ථානයක් හෝ ඔවුනට ලැබුණහොත් ඔවුන් ඉතා වේගේෙන් ඒ වෙත දිවයනු ඇත. තවද නබි මුහම්මද ඔවුන්ගෙන් සමහරෙක් සදකාවන් එනම් සකාත් එක් රැස් කර බෙදාදීම සම්බන්ධයෙන් නුඹට අපවාද කියන්නෝය. ඔවුනට එමගින් එනම් සදකාව මගින් යමක් දෙනු ලැබුවහොත් ඔවුහු තෘප්තිමත් වෙති. එමගින් ඔවුනට කිසිවක් නොදෙනු ලැබුවහොත් එවිට ඔවුහු උරණවෙති. අල්له සහ ඔහුගේ දූතයා ඕවුනට ලබාදුන් දෑ කෙරෙහි ඔවුන් තෘප්තිමත් වී අල්له අපට ප්‍රමාණවච්ච. අල්له තම දායාදයන්ගෙන් අපට තවතවත් ලබාදෙයි ඔහුගේ දූතයාද ලබාදෙයි සැබැවින්ම අපි අල්له වෙතම හැරෙන්නෙමු යනුවෙන් කීවානම් ඉතා හොඳය إنما الصدقات للفقراء والمساكين والعاملين عليها والمؤلفة قلوبهم ۖ والمؤلفة قلوبهم وفي الرقاب والغارمين وفي سبيل الله وابن السبيل فريضة من الله والله عليم حكيم ومنهم الذين يؤذون النبي ويقولون هو أذن قل أذن خير لكم يؤمن بالله ويؤمن للمؤمنين ورحمة للذين آمنوا منكم والذين يؤذون رسول الله لهم عذاب أليم سببين එකතු කෙරෙන සදකාත් නොහොත් සකාත් අසරණයන්ටත් දිලින්දන්ටත් ඒවා එනම් සකාත් එකතු කිරීමට හා බෙදාදීම සඳහා පත්කර ඇති සේවකයින්ටත් ඔවුන්ගේ සිත් සත්‍යය කරා එකඟ කරගනු ලබන අයටත් වහලුන් මුදවා ගැනීම සඳහා වන්දිගෙවීමටත් නයකරුවන්ට උපකාර කිරීමටත් අල්لهගේ මාර්ගය වෙනුවෙන් සහ මගින් සඳහා ආගන්තුක සත්කාර කිරීමටත් පමණක් අයත්වේ මේ අල්لهගේ නිර්ණය වූ අනිවාර්ය යුතුකමකි සැබවින්ම අල්له සර්වඥානීය සර්ව ප්‍රාඥය නබිවරයාට අපහාස කරමින් ඔහු හැම කෙනෙකුටම සවන් දෙන කන් ඇත්තෙකු කියන සමහරෙක් ඔවුන අතර සිටිති. ඔවුනට මෙසේ කියාව. ඔහු එසේ සවන් දෙන්නේ නුඹලාගේ යහපත්දයටයි. ඔහු අල්له විශ්වාස කරන අතර විශ්වාසවන්තයින්ටද ඔහු විශ්වාසය. මිනිසා නුඹලාතරෙහි සිටින විශ්වාසවන්තයින්ට ඔහු ආශිර්වාදයකි. අල්لهගේ ධර්මදූතයාට අපහාස කරන අයට ඔවුනට වේදනා සහගත දඩුවම් ලැබේ. يحلفون بالله لكم ليرضوكم والله ورسوله أحق أن يرضوه إن كانوا مؤمنين ألم يعلموا أنه من يحادد الله ورسوله فأن له نار جهنم فأن له نار جهنم خالدا فيها ذلك الخزي العظيم يحذر المنافقون أن تنزل عليهم سورة تنبئهم بما في قلوبهم قل استهزئوا إن الله مخرج ما تحذرون ولئن سألتهم ليقولن إنما كنا نخوض ونلعب قل أب الله وآياته ورسوله كنتم تستهزئون لا تعتذروا قد كفرتم بعد إيمانكم إن نعفو عن طائف طَائِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَائِفَةً نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ ඔවුන් නුඹලා සතුටු කිරීම පිණිස නුඹලා හමුවේ අල්لهගේ නමින් දිවරා සිටිති. ඇත්තෙන්ම ඔවුන් සැබෑ දෙව් බැති විශ්වාසවන්තයින් නම් ඔවුන් විසින් අල්ලා සහ ඔහුගේ රසුල්වරයා සතුටු කරනු ලැබීම වඩාත් සුදුසුවේ. අල්ලා සහ ඔහුගේ රසුල්වරයාට විරුද්ධ වන කෙනෙකුට සැබවින්ම අයත් වන්නේ අපාගින්නයි. ඔහු එහි සදාකල් වාසය කළ යුතුයි. මෙය මහා අපකීර්තියක් යැයි ඔවුහු නොදනිද්ද. තම සිත් තුළ ඇතිදේ කුමක් දැයි මුස්ලිම්වරුන්ට හෙළි කරමින් පරිච්ඡේදයක් පහල කරේ දැයි කුහකයින් බියවෙති. සමච්චල් කරන නුබලා බියවනදේ නිසැකයින්ම අල්له හෙළිකරනු ඇතැයි නබි මුහම්මද පවසව. නුබලා කතා කරන්නේ කුමක් දැයි නබි මුහම්මද නුබ ඔවුන්ගෙන් ප්‍රශ්න කලානම් අප නිකම් විහිලු තහලු කරමින් ප්‍රීතිවෙනවායි ඔවුන් සැබවින්ම කියනු ඇත. නුබලා අල්لهද ඕගේ වදන්ද ඕගේ ධර්ම දූතවරයාද සමච්චලයට ලක්කරමින් සිටිතියැයි නබි මුහම්මද පවසව. දැන් නිදහසට කරුණු නොකියව්. නොබලා විශ්වාස කිරීමෙන් පසුව සැබැවින්ම නොබලා එය ප්‍රතික්ෂේප කලාහුය. නොබලාගෙන් සමහරෙකුට අපි සමාවදුන්නත් නොබලාතුරින් තවත් සමහරෙකුට අපි දඩුවම් පමුණුවමු. මන්ද ඔවුන් වර්ධකරුවන් වන බැවිනි. المنافقون والمنافقات بعضهم من بعض يأمرون بالمنكر وينهون عن المعروف ويقبضون أيديهم نسوا الله فنسيهم إن المنافقين هم الفاسقون وعد الله المنافقين والمنافقات والكفار نار جهنم خالدين فيها ۖ هي حسبهم ولعنهم الله ولهم عذاب مقيم كالذين من قبلكم كانوا أشد منكم قوةً كانوا أشد منكم قوة وأكثر أموالا وأولادا فاستمتعوا بخلاقهم فاستمتعتم بخلاقكم فاستمتعتم بخلاقكم كما استمتع الذين من قبلكم بخلاقهم وخضتم وخذتم كالذي خاضوا أولئك حبطت أعمالهم في الدنيا والآخرة وأولئك هم الخاسرون කුහකයින් වූ පුරුෂයින් හා කුහකයින් වූ ස්ත්‍රීන් ඔවුහු එකිනෙකාගෙන්ය ඔවුහු අයහපත පනවති යහපත තහනම් කරති යහපත්දේ කිරීමෙන් ඔවුන්ගේ අත්මිටි මොලවති ඔවුහු අල්له අමතක කළහ. එනිසා අල්ලාද ඔවුන් අමතක කළේය. සැබවින්ම කුහකයෝ වන ඔවුහුමය පෞකාරයෝ. කුහක පුරුෂයින්ට හා කුහක ස්ත්‍රීන්ටද කාෆිර්වරුන් එනම් ප්‍රතික්ෂේප කරන්නන්ටද. අල්ලා අපාගින්න හිමිකරදීමට පොරොන්දු වී ඇත. ඔවුහු සදහටම එහි වාසය කරති. එය ඔවුහුනටම සුදුසුත් තැනයි. අල්له ඔවුන්ට ශාප කළේය ඕනට සදාකාලික පීඩාව ඇත නුඹලාට පෙරගිය අයලෙසින්ම නුඹලාද හැසිරෙති ඔවුන් බලතලයෙන් ඔවුන් නුඹලාට වැඩිවිය තවද ධනයෙන්ද දරුවන්ගෙන්ද නුඹලාට වඩා වැඩිවිය ඔහු මෙලොව තමන්ගේ කොටසින් බුක්තිවින්දාහ නුඹලාට පෙරසිටි අය ඔවුන්ගේ කොටසින් බුක්තිවිඳි ලෙස නුබලාද නොබලාගේ කොටසින් බුක්තිවින්දාහ ඔවුන් පැවැත් වූ සාකච්ඡාවල ඔවුන් ගැඹුරට ගිය අන්දමින්ම නුබලාද ගැඹුරට ගොස් සිටිති. ඒවායේ ප්‍රතිවිපාක වශයෙන් ඔවුන් කළ සෑම ක්‍රියාවක්ම මෙලොව මෙන්ම පරලොවද නිෂ්පලවිය නිරනු මානව පරාජිතයෝ මොහුමය. ألم يأتهم نبأ الذين من قبلهم قوم نوح وعاد وثمود وقوم إبراهيم وأصحاب مدين وأصحاب مدين والمؤتفكات أتتهم رسلهم بالبينات فما كان الله ليظلمهم ولكن كانوا أنفسهم يظلمون والمؤمنون والمؤمنات بعضهم أولياء بعض يأمرون بالمعروف وينهون عن المنكر ويقيمون الصلاة ويؤتون الزكاة ويطيعون الله ورسوله أولئك سيرحمهم الله إن الله عزيز حكيم وعد الله المؤمنين والمؤمنات جنات تجري تجري من تحتها الأنهار خالدين فيها ومساكن طيبة ومساكن طيبة في جنات عدن ورضوان من الله أكبر ۖ ذلك هو الفوز العظيم ඔවුනට පෙරගියා වූ නූ ආද් සහ සමුද් ගෝත්‍ර ඉබ්‍රාහිම්ගේ ජනයා මදියන්ගේ ජනයා සහ විනාශයට පත් වූ නගරවල ජනයා පිළිබඳ කතාන්තරය ඔවුනට අසන්නට ලැබී නැතිද ඔවුන්ගේ ධර්මදූතවරු පැහැදිලි සංඥා ඇතිව ඔවුන් අතරට පැමිණියහ එසේ නම් ඔවුනට වැරදි කළේ අල්له නොවේ. ඔවුහුම ඕනට වැරදි කරගත්හ. විශ්වාස කරන පුරුෂයෝද විශ්වාස කරන ස්ත්‍රීහුද ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට ආරක්ෂකයෝය. ඔවුහු හොඳ දෑ අනවති නරකදැයින් වලක්වති. සලාතේඉටු කරති. සකාද්ද දෙති අල්لهටද ඔහුගේ රසුල්වරයාටද කීකරු වෙති. සැබවින්ම අල්له ඔවුනට අනුග්‍රහය දක්වනු ඇත. අල්ලා සර්ව බල සම්පන්නය සර්වඥානීය විශ්වාසවන්ත පුරුෂයින්ටද විශ්වාසවන්ත ස්ත්‍රීන්ටද ගලා බස්නා දිය ඇලි එහි යටින් පිහිටි ජන්නාවන් එනම් ස්වර්ගයන් දීමට අල්ලා පොරොන්දු වී ඇත. ඔව්හු එහි සදාකල් වාසය කරති. අදුන් යන ජන්නාවන්හි පිරිසුදු වාසස්ථානයන්ද අල්ලා පොරොන්දු වී ඇත. එසේම සියල්ලටම වඩා ඔවුන් අල්لهගේ ප්‍රසාදය බුක්ති විඳිනු ඇත විශිෂ්ටතම ජයග්‍රහණය ඒවේ. يا أيها النبي جاهد الكفار والمنافقين واغلظ عليهم ومأواهم جهنم وبئس المصير يحلفون بالله ما قالوا ولقد قالوا كلمة الكفر وكفروا بعد إسلامهم وهموا بما لم ينالوا وما نقموا إلا أن أغناهم الله ورسوله من فضله فإن يتوبوا يك خيرا لهم ۖ وإن يتولوا يعذبهم الله عذابا أليما في الدنيا والآخرة وما لهم في الأرض من ولي ولا نصير නබි මුහම්මද් ප්‍රතික්ෂේප කරන්නන්ට සහ ප්‍රතිරූපකයින්ට විරුද්ධව තදින්ම සටන් කරව. ඔවුන් පිළිබඳව දැඩිවව්. අවසානයේ ඔවුන්ගේ නිවහන අපායවේ. එය සියලු වාසස්ථානවලින් නරකම වාසස්ථානයයි. ප්‍රතික්ෂේප භාවය පිළිබඳව නොකීවේ යැයි ඔවුහු අල්ලාගේ නමින් දිවරති. සත්‍යය වශයෙන්ම ඔවුහු ප්‍රතික්ෂේප වදන් දෙඩූහ. තවද ඔවුහු ඉස්ලාම් වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව කුෆුර් එනම් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. තවද ඔවුනට ඉටු කරගත නොහැකි කාර්යන් සඳහා ඔවුහු උත්සාහ කළහ. අල්ලා සහ ඔහුගේ ධර්මදූතවරයා ඔහුගේ දායාද මගින් ඔවුන් පොහොසත් කිරීම හැර මුස්ලිම්වරුන් සමඟ කුපිතවීමට ඔවුනට හේතුවක් නැත. ඔවුන් දැන්වත් තමන්ගේ නොහික්මුණුකම ගැන පසුතැවෙන්නේ නම් එය ඔවුනට ඔවුන්ගේ ආත්මයන් සඳහා යහපත්වේ. නමුත් ඔවුන් පිටුපායන්නේ නම් අල්له ඔවුනට මෙලොවදීමෙන්ම පරලොවදීද වේදනාත්මක අන්දමින් දඩුහම් පමුණුවයි. තවද ඔවුනට ආරක්ෂකයෝද ආධාරකරුවෝද මෙහි පිට නොවෙති. ومنهم من عاهد الله لئن آتانا من فضله لنصدقن ولنكونن من الصالحين فلما آتاهم من فضله بخلوا به وتولوا وهم معرضون فأعقبهم نفاقا في قلوبهم إلى يوم يلقونه إلى يوم يلقونه بما أخلفوا الله ما وعدوه وبما كانوا يكذبون ألم يعلموا أن الله يعلم سرهم ونجواهم وأن الله علام الغيوب الذين يلمزون المطوعين من المؤمنين في الصدقات في الصدقات والذين لا يجدون إلا جهدهم فيسخرون منهم سخر الله منهم ولهم عذاب أليم الله අපට ඔහුගේ තිලිනයින් දෙන්නේ නම් සැබවින්ම අපි පිනට දෙන්නෙමු තවද අපි දැහැමි වුවන් අතුරින් වන්නෙමුයි ඔවුන් අතුරින් ඇතමෙක් අල්له සමඟ ගිවිසු මෑති කරගෙන සිටිති. ඒත් අල්له තම තිලිනයෙන් ඕනට දුන්විට ඔවුහු එයින් මසුරු බවට පත් වූහ. තවද ගිවිසුම නොසලකා පිටු පෑහ අල්له සමඟ ඔවුන් ඇතිකරගත් ගිවිසුම ඔවුන් කඩකිරීම නිසාද ඔවුන් බොරුකී නිසාද ඔවුන් ඔහු හමුවිය යුතු දිනය දක්වාම ප්‍රතිරූපක බව ඔවුන්ගේ හදවත් තුළ මුල් බැසීමට ඔහු ඉඩහැරියේය. ඔවුන්ගේ රහස් මෙන්ම ඔවුන්ගේ රහස් සාකච්ඡා ගැනද සැබවින්ම අල්له දන්නා බවත් ගුප්ත වූදේ අල්له සැබවින්ම දැන සිටින බවත් ඔවුහු නොදනිද්ද. විශ්වාසවන්තයින් අතුරින් සතුටින් සහ සිය කැමැත්තෙන් මුදල් කැප කරන්නන්ගේ ධනය ගැන ඔවුහු දොස් පවරති. තවද ඔවුන්ගේ දැඩි වෙහෙස මහන්සියෙන් උපයාගත්දේ මිස අල්لهගේ මාර්ගයේ දීමට කිසිවක් නැති අය ගැනද ඔවුහු ගැරහුම් කරති ගැරහුම් කරන ඔවුනට අල්لهද ගැරහුම් කරයි. තවද ඔවුනට මහත් පීඩාකාරී වේදනා ඇත. استغفر لهم أو لا تستغفر لهم إن تستغفر لهم سبعين مرة فلن يغفر الله لهم ذلك بأنهم كفروا بالله ورسوله والله لا يهدي القوم الفاسقين فرح المخلفون بمقعدهم خلاف رسول الله خلاف رسول الله وكرهوا أن يجاهدوا بأموالهم وأنفسهم وأنفسهم في سبيل الله وقالوا لا تنفروا في الحرب قل نار جهنم أشد حرا لو كانوا يفقهون فليضحكوا قليلا وليبكوا كثيرا جزاء بما كانوا يكسبون نبي محمد නුඹ ඔවුන් වෙනුවෙන් සමාව ඇයද සිටියත් ඔවුන් වෙනුවෙන් නුඹ සමාව ඇයද නොසිටියත් එක හා සමානය. මන්ද ඔවුන් වෙනුවෙන් නුඹ හැත්තෑවාරයක් සමාව ඇද සිටියත් අල්له කිසිවිටකත් ඔවුනට සමාවනොදෙයි. මෙය මෙසේ සිදුවන්නේ සැබවින්ම ඔවුන් අල්لهද ඔහුගේ ධර්මදූතවරයාද ප්‍රතික්ෂේප කරන බැවිනි. අල්له වැරදි කරන්නන්ට යහ මග නොපෙන්වයි. අල්لهගේ ධර්මදූතවරයා ජිහාදයට ගිය පසු තම නිවසෙහි රැඳී සිටීමට අවසරලත් අය තමන්ගේ නිවෙස්වල සිටීම ගැන ප්‍රීතියට පත් වූහ තවද ඔවුහු තමන්ගේ වස්තුව හා ජීවිතය කැප කරමින් අල්لهගේ මාර්ගයේ ජිහාදහි යෙදීමට අකමැති වූහ තවද මේ ග්‍රීෂ්මයේ ඉදිරියට නොයන්නැයි ජනයාට ඔවුහු කීහ අපාගින්න මීට වඩා බෙහෙවින් උණුසුම් යැයි නබි මුහම්මද ඕනට කියාව. ඔවුන් එය තේරුම් ගන්නේ නම් මැනවි. ඔවුහු මදක් සිනාසෙත්වා. තවද ඔවුහු උපයමින් සිටිදෑ ගැන වැඩියෙන් වැලපෙත්වා. فإن رجعك الله إلى طائفة منهم فاستأذنوك للخروج فاستأذنوك للخروج فقل لن تخرجوا معي أبدا فقل لن تخرجوا معي أبدا ولن تقاتلوا معي عدوا إنكم رضيتم بالقعود أول مرة فاقعدوا مع الخالفين ولا تصل على أحد منهم مات أبدا ولا تقم على قبره إنهم كفروا بالله ورسوله وماتوا وهم فاسقون ولا تعجبك أموالهم وأولادهم إنما يريد الله أن يعذبهم بها في الدنيا وتزهق أنفسهم وتزهق أنفسهم وتزهق أنفسهم وهم كافرون من ඉදිරියට අල්له ඔවුන් අතුරින් කිසිවෙකු නුඹ වෙත ගෙන එන විට ජිහාද් එනම් ඉස්ලාමීය යුද්ධය සඳහා පෙරමුණට යාමට අවසර ඉල්ලා සිටියහොත් ජිහාත් කිරීමට නොබලා මා සමග කිසිවිටක ඉදිරියට නොයා යුතුයි තවද කිසිවිටක මාහා එක්ව කිසිම සතුරෙකුට විරුද්ධව යුද්ධ නොකළ යුතුයි සැබවින්ම නොබලා මුල්වාරයේදී මා සමග නොගොස් නැවති සිටීමට කැමති වූහ. එනිසා නුඹලා නැවතී සිටිනාය සමග දැන් නිවසේ නැවතී සිටිනුයි නබි මුහම්මද් ඔවුනට පවසව. ඔවුන් අතුරින් මියගිය කෙනෙකුට නුඹ කිසිමදාක ජනාසා සලාතේ ඉටු නොකරනු. තවද ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට නුඹ ඔහුගේ මිනීවල අසල නොසිටිනු. සැබවින්ම ඔහු අල්لهද ඔහුගේ රසුල්වරයාද ප්‍රතික්ෂේප කළහ තවද අල්لهට විරුද්ධව කැරලි ගසන්නවුන් ලෙසින් ඔවුහු මියගියහ وَإِذَا أُنْزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا وجاهدوا مع رسوله استأذنك أولو الطول منهم وقالوا وقالوا ذرنا نكن مع القاعدين رضوا بأن يكونوا مع الخوالف وطبع على قلوبهم فهم لا يفقهون لكن الرسول والذين آمنوا معه جاهدوا بأموالهم وأنفسهم وأولئك لهم الخيرات وأولئك هم المفلحون أعد الله لهم جنات تجري من تحتها الأنهار خالدين فيها ذلك الفوز العظيم ඔවුන්ගේ ධන සම්පත්ද ඔවුන්ගේ දරු සම්පත්ද නුඹ විශ්මයට පත් නොකරත්වා. එමගින් මෙලොවදී ඕනට දඩුවම් කිරීමටද ඔවුන් ප්‍රතික්ෂේප භාවයේ සිටියදීම ඔවුන්ගේ ආත්මය චුතකිරීමටද අල්له අපේක්ෂා කරයි. අල්له ගැන ඊමාන් එනම් විශ්වාසය තබා ඔහුගේ ධර්ම දූතවරයා සමග ජිහාද එනම් ඉස්ලාමිය යුද්ධය සඳහා යනුයි සූරතයක් පහළ වූ විට ඔවුන් අතුරින් දනවත් අය ජිහාදයට නොපැමිණීම සඳහා නොමගෙන් අවසර ඉල්ලති. රැඳී සිටිනාය සමඟ රැඳී සිටීමට අපට ඉඩ දෙන්නැයි ඔවුහු පවසති. එයට නොගොස් රැඳී සිටි අය සමඟ සිටීමට ඔවුහු කැමති වෙතින්. තවද ඔවුන්ගේ සිත්වලට මුද්‍රා තබනලදී. මේ නිසා ඔවුහු අවබෝධ කර නොගනිති. එහෙත් ධර්මදූතවරයා සහ ඔහු සමඟ විශ්වාස කලාය තමන්ගේ වස්තුව සහ තමන්ගේ ජීවිතය කැපකර ජිහාත් නම් ඉස්ලාමිය යුද්ධයෙහි යෙදුනාහ. යහපත් දේ සියල්ල ඔවුනටය. සැබෑ ජයග්‍රාහකයෝ ඔව්හුමය. යටින් දිය දහරා ගලා බස්නා ජන්නාවන් එනම් ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්له පිළියල කළේය. ඔවුහු එහි සදාකල් වෙසිති. උතුම් ජයග්‍රහණය මෙයයි. وجاء المعذرون من الأعراب ليؤذن لهم ليؤذن لهم وقعد الذين كذبوا الله ورسوله سيصيب الذين كفروا منهم عذاب أليم ليس على الضعفاء ولا على المرضى ولا على الذين لا يجدون ولا على الذين لا يجدون ما ينفقون حرج إذا نصحوا لله ورسوله ما على المحسنين من سبيل والله غفور رحيم ගැමි අරාබින් අතුරින් කිහිප දෙනෙක් පැමිණ තමන්ට අවසර දෙන ලෙස ඉල්ලා නිදහසට කරුණු ඉදිරිපත් කළහ. තවද අල්ලා සහ ඔහුගේ රසූල්වරයාට බොරුකී අයද නොගොස් නැවතී සිටියහ. ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අයට නොදුරු අනාගතයේ වේදනාත්මක දඩුවම ලැබෙනු ඇත. ඔවුන් අල්ලාට සහ ඔහුගේ ධර්මදූතවරයාට සැබවින්ම බැතිමත් නම්. දුබලයින්ට රෝගීන්ට සහ ඉස්ලාමිය යුද්ධයට ආධාර කිරීමට අවශ්‍ය දෑ නැති අය නොගොස් නැවතී සිටියාට හානියක් නැත. එවැනි පරෝපකාරී අයට එරෙහිව චෝදනා කිරීමේ හේතුවක් නැත. අල්له ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විතය. ولا على الذين إذا ما أتوك لتحملهم لتحملهم قلت لا أجد ما أحملكم عليه تولوا وأعينهم تفيض من الدمع حزنا حزنا ألا يجدوا ما ينفقون إن إنما السبيل على الذين يستأذنونك وهم أغنياء رضوا بأن يكونوا مع الخوالف وطبع الله على قلوبهم وطبع الله على قلوبهم فهم لا يعلمون එසේම නුඹ වෙත පැමිණ තමන්ට ආරෝහක ඔටුවන් සපයා දෙන ලෙස ඉල්ලා සිටිවිට නුඹලාට ආරෝහක ඔටුවන් සපයාදීමට මට නොහැකි නුඹ කියූවිට ජිහාදය සඳහා පෙරමුණට යාමට තමන්ට වත්කමක් නැති නිසා ඔවුහු දුක්බරවෙමින් ඔවුන්ගේ නෙතින් කඳුළු පිරී ඉතිරී යමින් ආපසුගිය අයගැනද විවේචනය කිරීමට හේතුවක් නැත. ඔවුන් ධනවත්ව සිටියදීත් ජිහාදයෙන් නිදහස් කරන ලෙස නොමගෙන් ඉල්ලා සිටි අයගේ පැවැත්ම සැබවින්ම පිළිකුල් සහගතය. ඔහු ජිහාදයට නොගොස් නැවතී සිටි අය සමඟ සිටීමට තෝරාගත්හ. තවද ඔවුන්ගේ හදවත් තුළ අල්له මුද්‍රාවක් තබා ඇත. මිනිසා අල්لهගේ අධිකරණයේදී ඔවුනට ලැබෙන විපාක ගැන ඔවුහු කිසිවක් නොදනිති. يعتذرون إليكم إذا رجعتم إليهم قل لا تعتذروا لن نؤمن لكم قد نبأنا الله من أخباركم وسيرى الله عملكم ورسوله ثم تردون إلى عالم الغيب والشهادة ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون سيحلفون بالله لكم إذا انقلبتم إليهم لتعرضوا عنهم فأعرضوا عنهم ۖ إنهم رجس ومأواهم جهنم جزاء بما كانوا يكسبون නුබලා නබිතුමා සහ පිරිස පෙරලා ඔවුන් වෙත ගිය විට නොයෙකුත් අන්දමේ නිදහසට කරුණු දක්වමින් ඔවුන් නුබලාගෙන් සමාව ඉල්ලා සිටිනු ඇත. නුඹලා සමාවට කරුණු ඉදිරිපත් නොකරව. අපි නුඹලා කිසිවෙකු විශ්වාස නොකරමු. නුඹලාගේ තත්ත්වය ගැන සැබැවින්ම අල්ලා අපට දැනම් දී ඇත. තවද අල්ලා සහ ඔහුගේ ධර්මදූතවරයා නුඹලාගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාවෙන් බලා සිටිනු ඇත. පසුව පැහැදිලි හා ගුප්ත සියල්ල දන්නා ඔහු වෙත නුඹලා ආපසුගෙන එනු ලැබේ. නුබලා කරමින් සිටි සියල්ල ඔහු එවිට නුබලාට දන්වනු ඇතැයි නබි මුහම්මද පවසව. නුබලා ඔවුන් වෙත ආපසු යනවිට නුබලා ඔවුන් අතහැර දමනු සඳහා ඔවුහු අල්لهගේ නාමීෙන් නුබලාට දිවරුම් දෙති. එනිසා ඔවුන් අතහැර දමව. සැබවින්ම ඔවුහු පිළිකුල්ිය තවද ඔවුන් උපයාගත් දෑට පලවිපාක වශයෙන් ඔවුන්ගේ නවාතැන ජහන්නම් නම් නිරේවේ. يحلفون لكم لترضوا عنهم فَإِن تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَى عَنِ الْقَوْمِ الْفَاسِقِينَ الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا وأجدر ألا يعلموا حدود ما أنزل الله على رسوله والله عليم حكيم නුඹලා සෑහීමට පත්කිරීම පිණිස ඔවුහු දියුරති. නුඹලා ඔවුන්ගේ නිදහසට කරුණු පිළිගත් නමුත් සැබවින්ම අල්له වැරදි කරන කැරලිකාර ජනයා ගැන ප්‍රසාදයට පත් නොවනු ඇත. ගැමි අරාබිවරු ප්‍රතික්ෂේප බවින් සහ කුහක බවින් ඉතාමත් මුරණ්ඩු වෙති. අල්له තම ධර්මදූතවරයා වෙත පහල කර ඇති දෑහි නීතිරීති නොදැන සිටීමට ඔවුහු බෙහෙවින් භාජනය වෙති. අල්له සර්වඥානය සර්ව ප්‍රඥාවන්තය. ومن الأعراب من يتخذ ما ينفق مغرما ويتربص بكم الدوائر عليهم دائرة السوء والله سميع عليم ومن الأعراب من يؤمن بالله واليوم الآخر ويتخذ ما ينفق قربات ۖ ويتخذ ما ينفق قربات عند الله وصلوات الرسول ألا إنها قربة لهم سيدخلهم الله في رحمته إن الله غفور رحيم අල්لهගේ මාර්ගයේ තමන් වැය කරන දෑ දඩුවමක් ලෙස සලකන හා නුබලාට එරෙහිව නැගී සිටීමට නුබලා ඔවුන් වෙත පනවන බලය පෙරලාදමිය හැකි පරිදි අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටින අය බදවිවරුන් නම් ගැමි අරාභිවරුන් අතර සිටිති. දුෂ්ට චක්‍රයන් ඔවුන් වටකරගනිත්වා. අල්له සියලුදේට සවන්දෙයි සියල්ල දනී. එහෙත් මෙම ගැමි අරාබිවරුන් අතර අල්ලා සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නාවුද ඔවුන් වියදම් කරන දෑ අල්ලාට වඩාත් සමීපවීම සඳහාද රසුල්වරයාගේ ආශිර්වාදය ලැබීම සඳහාද එක් උපායමාර්ගයක් බව පිළිගන්නා පිරිසක්ද සිටිති. සැබවින්ම මෙය ඔවුන් එනම් අල්ලාට වඩාත් සමීප කරවන උපායමාර්ගයකි. අල්له තම ආශිර්වාදයට ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබවින්ම අල්ලා ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විතවේ. والسابقون الأولون من المهاجرين والأنصار والذين اتبعوهم والذين اتبعوهم بإحسان رضي الله عنهم ورضوا عنه وأعد لهم جنات جنات تجري تحتها الأنهار خالدين فيها أبدا ذلك الفوز العظيم وممن حولكم من الأعراب منافقون ومن أهل المدينة مردوا على النفاق لا تعلمهم نحن نعلمهم سنعذبهم مرتين ثم يردون إلى عذاب عظيم දේශ තරණය කළ අය සහ අන්සාරුවරුන් එනම් ඔවුනට උදව් කළවුන් අතුරින් මුලින්ම ප්‍රතිචාරදයක් වූ අය ගැනද සිල්වත්කමින් ඔවුන් පිළිපැදි අය ගැනද අල්له ප්‍රසාදයට පත්විය ඔවුහුද අල්له ගැන සතුටට පත් වූහ යටින් දිය දහරා ගලාබස්නා ස්වර්ගයන් ඔහු ඔවුනට පිළියල කර ඇත ඔවුහු එහි සදාකල්වෙසිති ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය මෙයයි නුඹලා අවට සිටින ගැමි අරාබිවරුන් අතර කුහකයින්ද සිටිති මේ අයුරින්ම මදීනා පුරවැසියන් අතරද සිටිති. ඔවුහු කුහකභාවය ගැන නිපුණු අයයි. නුඹ ඔවුන් නොදන්නාහුය. අපි ඔවුන් දනිමු. අපි ඔවුනට දෙගුණ කර දඩුවම් දෙන්නෙමු. ඉන් පසු ඔවුහු ඉමහත් වේදනාවට පත්කරනු ලබති. وآخرون اعترفوا بذنوبهم خلطوا عملا صالحا وآخر سيئا عسى الله أن يتوب عليهم إن الله غفور رحيم خذ من أموالهم صدقة تطهرهم وتزكيهم بها وصل عليهم إن صلاتك سكن لهم والله سميع عليم ألم يعلمون أن الله هو يقبل التوبة عن عباده ويأخذ الصدقات ويأخذ الصدقات وأن الله هو التواب الرحيم وقل اعملوا فسيرى الله عملكم ورسوله والمؤمنون وستردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون وآخرون مرجون لأمر الله إما يعذبهم وإما يتوب عليهم والله عليم حكيم ඔවුන්ගේ පාපක්‍රියාවන් ගැන පාපෝච්චරණය කළද තමන්ගේ හොඳ ක්‍රියාවන් දුෘෂ්ටක්‍රියාවන් සමඟ මුසු කළ තවත් පිරිසක්ද ගැමි අරාභිවරුන් අතර සිටිති. අල්له ඔවුන් කෙරෙහි යොමුවී දයාව දක්වනු ඇත සැබවින්ම අල්ලා ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විතවේ. නබි මොහම්මද ඔවුන් පිවිතුරු කර එමගින් ඔවුන් සිල්වත් කරන දාන ඔවුන්ගේ වස්තුවලින් ගනිියම්. තවද ඔවුනට ප්‍රාර්ථනා කරාව. සැබවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසීමවේ. අල්ලා සර්වශ්‍රාවකය සර්වඥානීය. ඔහුගේ ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නේත් සදකා පිළිගන්නේත් අල්لهම බවත් තවද සැබවින්ම අල්ලා ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විත බවත් මේ ජනයා නොදනිද්ද. නුමලා ක්‍රියා කරව. අල්لهද ඔහුගේ ධර්මදූතවරයාද විශ්වාසවන්තයින්ද නුබලාගේ ක්‍රියාවන් ගැන පරීක්ෂාකාරීවනු ඇත. ඉන් පසුව නුබලා පැහැදිලි හා ගුප්ත සියල්ල දන්නා අල්له වෙත ආපසු ගෙන යනු ලැබෙයි. එවිට ඔහු නුබලා කරමින් සිටි සියල්ල නුබලාට පවසනු ඇතැයි නබි මුහම්මද පවසව. අල්لهගේ තීරණය අපේක්ෂාවෙන් සිටින වෙනත් පිරිසක්ද සිටිති. ඔහුට ඔවුනට දඩුවම් කළ හැකිය. නැතිනම් ඔවුන් කෙරෙහි යළිත් දයානුකම්පාව යොමු කළ හැකිය. අල්له සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. والذين اتخذوا مسجدا ضرارا وكفرا وتفريقا بين المؤمنين وتفريقا بين المؤمنين وإرصادا لمن حارب الله ورسوله من قبل وليحلفن إن أردنا إلا الحسنى والله يشهد إنهم لكاذبون දැහැමි දූත මෙහිවරට හානි පැමිණවීම අල්له නැමදීම වෙනුවට ප්‍රතික්ෂේප බව පුරුදු පුහුණු කිරීම විශ්වාසවන්තයින් අතර අසමගිය ඇතිකිරීම අල්ලා සහ ඔහුගේ ධර්මදූතවරයා සමග මීට පෙරදී ගැටුම් ඇතිකරගෙන සිටි තැනත්තාට රහස්සේ සැඟවී සිටීමේ ස්ථානයක් බවට පත්කිරීම සඳහා මස්්ජිදයක් තැනූ තවත් පිරිසක් සිටිති. අපගේ අරමුණ අන්කිසිවක් නොව යහපතයි ඔවුහු දිවරා කියති. නමුත් ඔවුන් සැබවින්ම බොරුකාරයින් බවට අල්ලා සාක්ෂි දරයි. لا تقم فيه أبدا لمسجد أسس على التقوى من أول يوم أحق أن تقوم فيه فيه رجال يحبون أن يتطهروا والله يحب المطهرين أفمن أسس بنيانه على تقوى من الله ورضوان خير خير أم من أسس بنيانه على شفا جرف هار فانهار به فانهار به في نار جهنم والله لا يهدي القوم الظالمين لا يزال بنيانهم الذي بنوا ريبة في قلوبهم ريبة في قلوبهم إلا أن تقطع قلوبهم ۖ والله عليم حكيم නබි මුහම්මද් නුඹ කිසි විටක සලාතේ ඉටු කිරීමට එහි නොසිටිය යුතුයි. මුල් දවස සිටම තක්වා නම් බියබැතිමත් බව මත ගොඩනගනු ලැබූ මච්චිදය නුඹට සලාත් සඳහා එහි සිටීමට ඉතා සුදුසු තැනවේ. ආත්ම පාරිශුද්ධියෙන් සිටීමට කැමති ජනයා එහි සිටිති. ආත්ම පාරිශුද්ධව සිටීමට කැමති ජනයාට අල්له කැමතිය. අල්له පිළිබඳව තකුවා නම් බියබැතිමත් භාවය මතද අල්لهගේ ප්‍රසාදය සඳහා තම මැදුරේ අත්තිවාරම දෙමු තැනත්තාද එසේ නැතහොත් ගරා වැටන ඉවුරක ගැට්ට මත එය ඔහු සමග අපාගින්නට ඇද වැටෙනසේ තම මැදුරේ අත්තිවාරම දැමූ තැනත්තාද වඩා හොඳවන්නේ. අපරාධකාරී ජනයාට අල්له නිවැරදි මග නොපෙන්වයි. ඔවුන් ඉදි කළ මැදුර සදාකල් ඔවුන්ගේ සිත්තුල සැකඇති කරවයි. ඔවුන්ගේ හදවත් කැබලිවලට කැපී ගියානම් මිස සැක පහල කරවීම නොනවති. එමෙන්ම අල්له සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය. إن الله اشترى من المؤمنين أنفسهم وأموالهم بأن لهم الجنة يقاتلون في سبيل الله فيقتلون ويقتلون وعدا عليه حقا في التوراة والإنجيل والقرآن ومن أوفى بعهده من الله فاستبشروا ببيعكم الذي بايعتم به وذلك هو الفوز العظيم التائبون العابدون الحامدون السائحون الراكعون الراكعون الساجدون الآمرون بالمعروف والناهون عن المنكر والناهون عن المنكر والحافظون لحدود الله وبشر المؤمنين ما كان للنبي والذين آمنوا أن يستغفروا للمشركين أن يستغفروا للمشركين ولو كانوا أولي قربى من بعد ما تبين لهم ۖ من بعد ما تبين لهم أنهم أصحاب الجحيم ඔවුනට ස්වර්ගවයන් ඇතැයි පොරොන්දු වෙමින් අල්ලා සැබවින්ම විශ්වාසවන්තයින්ගෙන් ඔවුන්ගේ සිරුරු සහ ඔවුන්ගේ වස්තුව මිලටගෙන ඇත. ඔවුහු අල්ලාගේ මාර්ගයේ සටන් කරති. එවිට ඔවුහු මරති මරණු ලබති. මෙය ඔහු තවරාත් ඉන්ජීල් සහ අල් කුරාන් යන ග්‍රන්ථවලින් දෙන ලද සැබෑ පොරොන්දුවයි. ඔහුගේ පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් අල්لهට වඩා සත්‍යවාදී වන්නේ කවරහුද. එනිසා නුඹලා ඔහු සමග කළ නුඹලාගේ ගණු දෙනුව ගැන සතුටුවව් විශිෂ්ටතම ජයග්‍රහණය එයයි. පශ්චාත්තාපයෙන් යළි අලිත් අල්ලා වෙත යොමුුවන අයද. ඔහුට පසසමින් තුතිගී ගයන අයද. ඔහු වෙනුවෙන් මිහිපිට තැන තැන සැරිසරණයද ඔහු හමුවේ රුකූ සහ සුජුද නමස්කාර කරණයද යහපත පනවනයද අයහපත තහනම් කරණයද අල්له නියම කරන සීමා දැඩි ලෙස පිළිපදිනායද අල්له සමඟ එවැනි ගණු දෙනුවක් කරන විශ්වාසවන්තයින්ද වෙති. නබි මොහම්මද විශ්වාසවන්තයින්ට සුභාරංචිදෙව්. ආදේශ තබන්නන් වන ඔවුන් අපායට අදාළ බව තමන්ට පැහැදිලි වී තිබියදීත් ඔවුන් කිට්ටුනෑයින් වූවත් නබිවරයා හා විශ්වාසවන්තයින් ආදේශ තබන්නන් වෙනුවෙන් සමාව ඉල්ලීම යුතුකමක් නොවේ. وما كان استغفار إبراهيم لأبيه إلا عن موعدة وعدها إياه فلما تبين له أنه عدو لله تبرأ منه إن إبراهيم لأواه حليم وما كان الله ليضل قوما بعد إذ هداهم حتى يبين لهم حتى يبين لهم ما يتقون إن الله بكل شيء عليم إن الله له ملك السماوات والأرض يحيي ويميت وما لكم من دون الله من ولي ولا نصير තම පියාට සමාව ඉල්ලා ඉබ්‍රාහිම් කළ සමාව ඉල්ලීම ඔහු තම පියාට දී තිබුණ පොරොන්දුවක් මිස නොවේ. නමුත් ඔහු අල්ලාගේ සතුරෙකු බව හෙළි වූ විට ඉබ්‍රාහීම් තම පියාගෙන් වෙන්විය. සැබවින්ම ඉබ්‍රාහීම් උනුවන හදවතක් ඇති ඉතාමත්ම ඉවසිලිවන්තයකි. ඔවුනට මඟ පෙන්වීම ලබාදීමෙන් පසු ඔවුන් වැලකී සිටිය යුතු සියලුදේ පැහැදිලි කර දෙන තාක් ජනයා නොමගෑවීම අල්له සිදු නොකරයි. සැබවින්ම අල්له සෑම දෙයක්ම දනී. අහස්වල සහ මහපොළවේ රාජධානය සැබවින්ම අල්لهට අයත්වේ. ඔහු ජීවිතයේදී මරණය නියම කරයි. ඔහුගෙන් නොම ගලවා ගැනීමට කිසිම උදව්කරුවෙකු හෝ ආරක්ෂකයෙකු හෝ නැත. لقد تاب الله على النبي والمهاجرين والأنصار الذين اتبعوه الذين اتبعوه في ساعة العسرة من بعد ما كاد يزيغ قلوب فريق منهم يزيغ قلوب فريق منهم ثم تاب عليهم إنه بهم رؤوف رحيم وعلى الثلاثة الذين خلفوا حتى إذا ضاقت عليهم الأرض بما رحبت وضاقت عليهم أنفسهم وضاقت عليهم أنفسهم وظنوا أن لا ملجأ من الله إلا إليه ثم تاب عليهم ليتوبوا إن الله هو التواب الرحيم නබිවරයාටත් විපත්තිදායක අවස්ථාවේදී ඔහු අනුගමනය කළ මුහාජිරවරුන්ටත් අන්සාර්වරුන්ටත් ඔවුන් අතුරින් සමහරුන්ගේ සිත් ඉඳුරා වෙනත් අතකට හැරී තිබුණ නමුත් ඔහු එසේ කළේ ඔවුන් වක් මග නොගොස් නබිවරයාණන් අසල සිටි නිසා අල්له ඔවුනට සමාවදුන්නේය. සැබවින්ම අල්له ඔවුන් කෙරෙහි සානුකම්පිතය දයාන්විතය. සුවිශල් මහපොළොව ඔවුනට පටුවී තමන්ගේ ආත්මයන් ඔවුනට බරක්වී අල්له හැර තමන්ට වෙනත් හවහරණයක් නැති බව ඔවුන් අවබෝධ කරගත් අවස්ථාවේදී කල් දමන ලද නඩුව සහිත තිදෙනාටද අල්له සමාවදුන්නේය. ඔවුන් තමන් කරා පැමිණිය යුතුවන පරිදි අල්له ඔවුනට කාරුණික විය. අල්له සැබවින්ම ක්ෂමාශීලීය අසීමිත කරුණාන්විතය. يا ايها الذين امنوا اتقوا الله وكونوا مع الصادقين ما كان لأهل المدينة ومن حولهم من الأعراب أن يتخلفوا أن يتخلفوا عن رسول الله ولا يرغبوا بأنفسهم عن نفسه ۖ ذلك بأنهم لا يصيبهم ظمأ ولا نصب ولا مخمصة ولا مخمصة في سبيل الله ولا يطؤون موطئا يغيظ الكفار ولا يطؤون موطئا يغيظ الكفار ولا ينالون من عدو نيلا إلا كتب لهم إلا كتب لهم به عمل صالح إن الله لا يضيع أجر المحسنين විශ්වාස කළවුනි අල්ලාට බියබතිමත් වව්. තවද සාධිකීම් නම් සත්‍යවාදීන් සමග සිටිව්. මදීනාවාසින් සහ ඔවුන් අතර සිටින ගෙමි අරාභිවරුන්ද තම දේපල රැකගැනීමේ අරමුණින් අල්ලාගේ රසුල්වරයා සමඟ යෑම අතහැර දැමීමද ඔහුට වඩා තමන් ගැන සැලකීමද කිසිසේත් නෝබිනාකමකි. එයට හේතුව අල්لهගේ මාර්ගයෙහි ඔවුන් විදින සාපිපාසය ශාරීරික පීඩාවැනි සෑම දුක් ගැහැටක් සඳහාද ප්‍රතික්ෂේප කරන්නන් කුපිත කරවීමට හේතුවන අන්දමට ගන්නා සෑම පියවරක් සඳහාද සත්‍ය වෙනුවෙන් සතුරන්ගෙන් පලිගැනීම සඳහා කරන සෑම ක්‍රියාවක් සඳහාද ඔවුන් වෙනුවෙන් එයින් යහකමක් ලියනු ලැබවා මිස නැත දැහැමි ජනයාගේ තිලින පිරිනොනමා අල්ලා අපතේ නොයවයි. ولا ينفقون نفقة صغيرة ولا كبيرة ولا يقطعون واديا ولا يقطعون واديا إلا كتب لهم ليجزيهم الله أحسن ما كانوا يعملون وما كان المؤمنون لينفروا كافة فلولا نفر من كل فرقة منهم طائفة ليتفقهوا في الدين ليتفقهوا في الدين ولينذروا قومهم إذا رجعوا إليهم لعلهم يحذرون තවද සුළු වුවද විශාල වුවද ඔවුන් කරන වියදමද කවර මිටියාවතක් තරණය කළත් ඒද ඔවුන්ගේ ගිනුමට බැරකර ලියනු ලැබේ. මේ අනුව ඔවුනට ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් සඳහා ඔවුන් කළ දේට වඩා හොඳ තිලින අල්له පිරිනමනු ඇත. සෑම විශ්වාසවන්තයකුම එකවර ඉදිරියට යායුතු නැත. නමුත් සෑම ජනාවාසයකින්ම එක්තරා පිරිසක් පමණක් ඉස්ලාම් ධර්මය වටහා ගැනීම සඳහාද තම පිරිස් වෙත ආපසු පැමිණිවිට ඔවුන් ඉස්ලාමීය නොවන හැසිරීම්වලින් වලක්වා ගැනීමටද අවවාද කිරීම සඳහාද ඉදිරියට යායුතුයි. يا أيها الذين آمنوا قاتلوا الذين يلونكم من الكفار وليجدوا فيكم غلظة واعلموا أن الله مع المتقين وإذا ما أنزلت سورة فمنهم من يقول من يقول أيكم زادته هذه إيمانا فأما الذين آمنوا فزادتهم إيمانا وهم يستبشرون وأما الذين في قلوبهم مرض فزادتهم رجساً فزادتهم رجسا إلى رجسهم وماتوا وهم كافرون විශ්වාස කළවුනි නුඹලා අසල සිටින ප්‍රතික්ෂේප කරන්නන් සමග සටන් කරව. නුඹලාගේ දැඩි සහ තිරසාර බව ඔවුන් අවබෝධ කරගත යුතුයි. අල්له පියභක්තිමත් අය සමග බව නුඹලා දැනගත යුතුයි. නවසූරතයක් පහළවන සෑම විටකම ඔවුන්ගෙන් සමහරෙක් මුස්ලිම්වරුන්ට සමච්චලයෙන් මිනිසා නුබලාතුරින් කවරෙකුගේ විශ්වාසය වැඩි උනාදැයි විමසති. සැබවින්ම විශ්වාසිකයින්ගේ විශ්වාසය එමගින් වැඩිවිය. තවද ඔවුහු සතුටටද පත් වූහ. සෑම පරිච්චේදයක් මගින්ම කුහකයින් බව නැමති ලෙඩින් පෙළෙන අයගේ සිතහි කුණු කසල ගොඩට තවත් කුණු කසල එකතුවේ. ඔවුහු තම මරණය දක්වාම කාෆිර්වරුන් එනම් ප්‍රතික්ෂේප කරන්නන් ලෙස සිටියහ. أولا يرون أنهم يفتنون في كل عام مرة أو مرتين ثم لا يتوبون ولا هم يذكرون وإذا ما أنزلت سورة نظر بعضهم إلى بعض هل يراكم من أحد ثم انصرفوا صرف الله قلوبهم بأنهم قوم لا يفقهون لقد جاءكم رسول من أنفسكم عزيز عليه ما عنتم حريص حريص عليكم بالمؤمنين رؤوف رحيم فإن تولوا فقل حسبي الله لا إله إلا هو عليه توكلت وهو رب العرش العظيم تمن سام وسرقت لما සැබවින්ම වරක් හෝ දෙවරක් පරීක්ෂණයට ලක්කෙරෙන බව ඔවුහු නොදනිද්ද. ඔවුන් තවමත් පසු තැවිලිවන්නේ හෝ මෙයින් පාඩමක් ඉගෙනගන්නේ හෝ නැත. පරිච්චේදයක් පහල කරන විට ඔවුන් එකිනෙකාට ඉඟි කරමින් යම් කිසිවෙකු ඔබදිහා බලාගෙන ඉන්නවාදැයි අසන්නාක් මෙෙන් බලති. පසුව ඔවුහු නිහණ්ඩව මග හැර යති. ඔවුන් අවබෝධ කරගන්නා පිරිසක් නොවන නිසා අල්له ඔවුන්ගේ සිත් බෑර කර ඇත. සැබවින්ම නුබලාතුරින්ම නොබලාවෙත ධර්මදූතවරයෙක් පැමිණ සිටි. නොබලා හානියට පත්වීම ඔහුට බලවත්දුකකි. ඔහු නොබලාගේ දියුණුව ගැන ඉතා ආශාවෙන් බලා සිටි. ඔහු විශ්වාසවන්තයින්ට කාරුණිකය දයාන්විතය. නබි මුහම්මද ඔවුන් නුබට පිටුපා යනවා නම් නුඹ ඔවුන් අමතා අල්له මට ප්‍රමාණවච්ච. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත මම ඔහු කෙරෙහි සියල්ල භාර කරමි අතිශ්‍රේෂ්ඨ අර්ශ් එනම් පරමාසනයෙහි ස්වාමයා ඔහු යැයි කියව්